بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يسألونك عن الأنفال قل الأنفال لله والرسول فاتقوا الله وأصلحوا ذات بينكم ۖ وأطيعوا الله ورسوله إن كنتم مؤمنين إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيماناً زادتهم إيمانا وعلى ربهم يتوكلون الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم المؤمنون حقاً لهم درجات عند ربهم ومغفرة ورزق كريم නබි මුහම්මද් ඔවුහු අල් අන්ෆාල් එනම් යුද්ධයේදී අත්පත් වූ දෑ සම්බන්ධයෙන් නොබෙන් විමසති. අන්ෆාල් අයත් වන්නේ අල්لهටත් ඔහුගේ රසුල්වරයාටත් යැයි නොඹ පවසව්. එනිසා අල්لهට බියබැතිමත්වව්. නුඹලා අතර කටයුතු නිවැරදි කරගනිව්. නුඹලා සැබෑ විශ්වාසවන්තයින් නම් අල්لهටත් ඔහුගේ රසුල්වරයාටත් කීකරුවව. සැබෑ විශ්වාසවන්තයින් කවරෙකු නම් අල්له ගැන සඳහන් කරන හැම විටකම ඔවුන්ගේ සිත් බියෙන් වෙවුලයි. ඔහුගේ වදන් ඔවුනට පාරායනය කරනු ලබන විට එය ඔවුන්ගේ විශ්වාසය වැඩිකරවයි. තවද ඔවුහු සියලු කටයුතු තම පරමාධිපති කෙරෙහි භාරකරති. ඔවුහු සලාතය තහවුරු කරති. අප ඔවුනට පිරිනමා ඇතිදෙයින් වියහියදම් කරති. සැබෑ විශ්වාසවන්තයින් නියත වශයෙන්ම ඔවුහුමය ඔවුනට තම පරමාධිපති වෙත උසස් තරාතිරම්ද සමාවද උදාර අවශ්‍යතා සැපීම දැත. كما أخرجك ربك من بيتك بالحق وَإِنَّ فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنظُرُونَ وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ تكون لكم ويريد الله أن يحق الحق بكلماته ويريد الله أن يحق الحق بكلماته ويقطع دابر الكافرين ليحق الحق ويبطل الباطل ولو كره المجرمون මෙම යුද පිටියේදී අත්පත් වූ දෑ සම්බන්ධයෙන් පැනනැගී ඇති තත්ත්වය නුබේ පරමාධිපති නුබ සත්‍යය සමග නුබේ නිවහනින් ඉවතට ගෙන අවස්ථාවේ පැන නැගුණ තත්ත්වයට සමානයි. සැබැවින්ම විශ්වාසවන්තයින්ගෙන් කණ්ඩායමක් එය අප්‍රිය කරන්නේය. සත්‍යය පැහැදිලි වූ පසුවත් ඔවුන් බලා සිටියදීම ඔවුන් මරණයට ඇදගෙන යන්නාක් මෙන් බියෙන් ඔවුහු සත්‍යය පිළිබඳව නුබ සමග තර්ක කරන්න ඕය. සේනාවන් දෙකකින් එක් සේනාවක් නුබලාට ඇතැයි අල්له නුඹලාට පොරොන්දු වූ අවස්ථාව සිහිපත් කරව. දුර්වල නිරායුද සේනාව නුඹලාට අත්විය යුතුයැයි නුබලා පැතුූහ. නමුත් අල්له ඔහුගේ වදනින් සත්‍ය ජයගන්වන්නටත් කාෆිර්වරුන්ගේ මුල් සිදලීමටත් ප්‍රිය කරන්නේය. වැරදි කරන්නවුන් ප්‍රිය නොකළ නමුත් සත්‍ය සත්‍ය කරවීමටත් අසත්‍ය අසත්‍ය කරවීමටත් අල්له ප්‍රිය කරන්නේය. إذ تستغيثون ربكم فاستجاب لكم أني ممدكم أني ممدكم بألف من الملائكة مردفين وما جعله الله إلا بشرى ولتطمئن به قلوبكم ۖ وَمَن نَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් උදව්පතා ප්‍රාර්ථනා කළ කලෙහි පසු පස ලුහු බැන්ද වූ මලක්වරුන් එනම් සුරදූතයින් දහසකින් මම නුඹලාට උදව් කරන්නෙමි අල්له නුඹලාට පිළිතුරු දුන් බව සිහිපත් කරාව. නුඹලාට සුභාරංචියක් වශයනොත් නුඹලාගේ සිත් සතන් එමගින් සැනසුම ලබන්නටත් හැර අල්له එය නොකළේය අල්له වෙතින් මිසක් උපකාර නොමැත සැබවින්ම අල්له සර්ව බලධාරිය සර්වඥානීය إذ يغشيكم النعاس أمنة منه وينزل عليكم وينزل عليكم من السماء ماء ليطهركم به ليطهركم به ويذهب عنكم ويذهب عنكم رجز الشيطان وليربط على قلوبكم ۖ وليربط على قلوبكم ويثبت به الأقدام إذ يوحي ربك إلى الملائكة أني معكم فثبتوا الذين آمنوا سألقي في قلوب الذين كفروا الرعب فاضربوا فوق الأعناق واضربوا منهم كل بنان ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاقق الله ورسوله فإن الله شديد العقاب ذلكم فذوقوه وأن للكافرين عذاب النار ඔහුගෙන් අබේදානය වශයෙන් ඔහු නුඹලාට සියුම් ශාන්තනින්ද වෑහෙන්නට සැලස්වීමත් නුඹලා පිරිසිදු කරනු පිණිසද ශෛතාන්ගේ කෙලසීම නොබලාගෙන් ඉවත් කරගනු පිණිසද නොබලාගේ සිත් ශක්තිමත් කරනු පිණිසද නුබලාගේ පා ස්තීර කරනු පිණිසද නුබලා වෙත අහසින් වැසි වැස්සවීමත් සිහිපත් කරව. නුබේ පරමාධිපති මලක්වරුන් එනම් සුරදූතයින්ට සැබැවින්ම මම නුබලා සමග සිටිමි. එනිසා විශ්වාසය ඇති අය ස්ථාවරව තබාගනු. ප්‍රතික්ෂේප කරන්නන්ගේ හදවත්හි මම බිය ඇති කරන්නෙමි. එම නිසා ඔවුන්ගේ ගෙල ඉහලින් ගසා දමව. ඔවුන්ගේ සෑම ඇඟිල්ලකම සන්ධිකපා තුඩුතලා දමන්නැයි දැන් වූ බව සිහිපත් කරව. මෙය මන්දයත් ඔවුහු අල්ලාට සහ ඔහුගේ රසුල්වරයාට විරුද්ධ වූ හෙයිනි. අල්ලාට සහ ඔහුගේ රසුල්වරයාට විරුද්ධ වන්නේ කවරෙකුද සැබවින්ම අල්له ඔවුනට දඩුවම් කිරීමෙහි ඉතා දැඩිය මෙය නුඹලාට දෙනු ලබන දඩුවමයි. එම නිසා එහි රසවිඳිව්. සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නන්ට නිරයේ වේදනාව පවතිනු ඇතැයි දැනගනිව්. يا أيها الذين آمنوا إذا لقيتم الذين كفروا زحفا إذا لقيتم الذين كفروا زحفا فلا تولوهم الأدبار ومن يولهم يومئذ دبره إلا متحرفا لقتال أو متحيزا أو متحيزا إلى فئة فقد باء بغضب من الله ومأواه جهنم وبئس المصير فلم تقتلوهم ولكن الله قتلهم وما رميت إذ رميت ولكن الله رمى وليبلي المؤمنين منه بلاء حسنا إن الله سميع عليم ذلكم وأن الله موهن كيد الكافرين විශ්වාසවන්තේනි නුබලා සේනාවක් වශයෙන් සටනකදී ප්‍රතික්ෂේප කරන්නන් හට මුහුණදුනහොත් එවිට ඔවුනට නුබලා පිටු නොපාව. එවැනි අවස්ථාවකදී කෙනෙකු යුද උපායක් වශයෙන් හෝ විශ්වාසවන්තයින්ගේ වෙනත් කණ්ඩායමකට එකතුවීමට හෝ මිස ඔවුනට පිටුපෑවේ නම් සැබවින්ම ඔහු අල්لهගේ උදහසට ලක්වන්නේය තවද ඔහුගේ නිවහන නිරියමයි එම නවාතැන අතිශයින්ම කේදජනකය නුබලා ඔවුන් ඝාතනය නොකළෙහිය නමුත් අල්له ඔවුන් ඝාතනය කළේය එසේම නුඹ ඔවුනට වැලි විසි කළ කල්හි නුඹ විසි නොකළෙහිය නමුත් අල්لهය විසි කළේ ඒ සඳහා මුමින් වරුන්ගේ අත්යොදාගනු ලැබුවේ අල්له මුමින්වරුන් හට යහපත ගෙන දෙන පරීක්ෂණයන් සමත් කරවීම පිණිසය. සැබැවින්ම අල්له සර්වශ්‍රාවකය සර්වඥානීය. නුබලා සමග අල්لهගේ ගනුදෙනුව මෙයයි ප්‍රතික්ෂේප කරන්නන්ගේ දුෂ්ට සැලසුම් වලට අල්له බාධා කරයි. إن تستفتحوا فقد جاءكم الفتح وإن تنتهوا فهو خير لكم وإن تعودوا نعود ولن تغني عنكم فئتكم شيئا ولو كثرت ولو كثرت وأن الله مع المؤمنين නුඹලා තීන්දුවක් ගැන සිතුවේ නම් සැබවින්ම එම තීන්දුව නුඹලා හමුවට පැමිණ තිබේ. දැන් නුඹලා වැරදි ක්‍රියාමාර්ගයන්ගෙන් වැළකී සිටියහොත් ඒ නුඹලාට වඩාත් හොඳය. නුඹලා නැවතත් එම වර්ධම කරයි නම් අපිද නැවතත් එම දඩුවම ලබා දෙන්නෙම්. නුඹලාගේ සේනාව කෙතරම් විශාල වුවත් ඒ කිසි දෙයකින් නුඹලාට ප්‍රයෝජනය නොවන්නේය. සැබවින්ම අල්له විශ්වාසවන්තයින් සමගයයි නබි මුහම්මද ප්‍රතික්ෂේප කරන්නන්ට පවසව්. يا أيها الذين آمنوا أطيعوا الله ورسوله ولا تولوا عنه وأنتم تسمعون ولا تكونوا كالذين قالوا سمعنا وهم لا يسمعون إن شر الدواب عند الله الصم الصم البكم الذين لا يعقلون ولو علم الله فيهم خيرا لأسمعهم ولو أسمعهم لتولوا وهم معرضون يا أيها الذين آمنوا استجيبوا لله وللرسول استجيبوا لله وللرسول إذا دعاكم لما يحييكم واعلموا أن الله يحول بين المرء وقلبه يحول بين المرء وقلبه وأنه إليه تحشرون واتقوا فتنة لا تصيبن الذين ظلموا منكم خاصة واعلموا أن الله شديد العقاب විශ්වාසවන්තයිනි අල්ලාටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුවව් නොබලා පනිවිඩය ශ්‍රවණය කරමින්ම ඊට පිටු නොපාව්. ඔවුන් සවන් නොදී සිටියදීම අපි සවන් දුන්නෙමුයි යනුවෙන් පැවසූ අයමෙන් නොවව්. මන්දයත් සැබවින්ම අල්ලා හමුවේ නින්දිතම තිරිසනුන් වනුවේ අවබෝධ කර නොගන්නා බිහිරන් සහ ගොළුවන්වැනි මිනිසුන්ය. ඔවුන් තුළ කිසියම් යහපතක් තිබේ යැයි අල්له දෙන සිටියා නම් සැබවින්ම ඔවුනට ඇසීමේ ශක්තිය දෙන්නට ඉඩතිබුණි. ඔවුන් දැනට සිටින තත්ත්වයානුව ඔහු ඔවුනට ඇසීමට සැලැස්සුවා නම් ඔවුහු පිළිකුලෙන් යුතුව පිටුපාන්නෝය විශ්වාසවන්තයිනි නුඹලාට යහපත් ජීවිතයක් ලබාදීමේ මගවෙතට රසූල්ුවරයා නුබලාට ඇරයුම් කරන විට අල්لهටත් ඔහුගේ රසූල්ුවරයාටත් ප්‍රතිචාර දක්වව්. එසේම නියත වශයෙන්ම අල්له මිනිසා සහ ඔහුගේ හදවත අතර සිටින බවත් තවද නුබලා එක් රැස් කෙරෙන්නේ ඔහු වෙත බවත් දැනගනිල්. නුබලාතුරින් පව් කළ අයට පමණක් බල නොපාන ෆිත්නාවෙන් එනම් විපාකවලින් ආරක්ෂාවව්. තවද දඩුවම් පමුණුවීමේදී අල්له දැඩි බව දෙන ගනිව්. وَذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ تخافون أن يتخطفكم الناس فآواكم وأيدكم بنصره فآواكم وأيدكم بنصره ورزقكم من الطيبات لعلكم تشكرون يا أيها الذين آمنوا لا تخونوا الله والرسول وتخونوا أماناتكم وتخونوا أماناتكم وأنتم تعلمون واعلموا أنما أموالكم وأولادكم فتنة أنما أموالكم وأولادكم فتنة وأن الله عنده وأن الله عنده أجر عظيم නුඹලා මහ පොළොවෙහි දුර්වලවද සුළු සංඛ්‍යාවක් ලෙසද ජනයා නුබලා හැරදමා යනු ඇතැයි බියෙන්ද සිටිකල්හි ඔහු නුබලාට රැකවරණය සැලසුවේය. තවද ඔහුගේ උදව්වෙන් නුබලා ශක්තිමත් කළේය. නුබලා ගුණ ගරුකවනු පිණිස නුබලාට හොඳදයින් බොහෝගදුන්නේය මේ බවද නුබලා සිහිකරගනිව. විශ්වාසවන්තේනි අල්ලාව සහ ඔහුගේ රසුන්වරයාව පාවානොදෙව්. තවද නුබලාගේ අමානත් එනම් විශ්වාසය මත භාරව තැබූදේද දැන දැනම පාවානොදෙව්. එසේම නුබලාගේ ලෞකික වස්තුූන් සහ නුබලාගේ දරුවන් ඇත්තෙන්ම නුබලාට පරීක්ෂණයක් වේ. නුබලාට පිරිනැමීමට සැබවින්ම අල්ලා සතුව බොහෝදේ ඇතැයි දැනගනිම්. يا أيها الذين آمنوا إن تتقوا الله يجعل لكم فرقانا ويكفر عنكم ويكفر عنكم سيئاتكم ويغفر لكم والله ذو الفضل العظيم وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا قالوا قد سمعنا لو نشاء لقلنا مثل هذا لقلنا مثل هذا إن هذا إلا أساطير الأولين විශ්වාසවන්තේනි නුඹලා අල්ලාහට බිය බැතියෙන් පසු වූවා නම් ඔහු නුඹලාට මිනුම් දණ්ඩක් පිරිනමන්නේය තවද නුඹලාගේ පව් නුඹලාගෙන් පහ කරන්නේය. තවද නුඹලාගේ අඩු පාඩුවලට සමාව දෙන්නේය. අල්ලා මහත් වරප්‍රසාදහිමිය. ප්‍රතික්ෂේප කළ අය නුඹ සිරකර ගැනීමට හෝ නුඹ මරාදැමීමට හෝ නුඹ රටින් පිටුවහල් කිරීමට හෝ නුඹට එරෙහිව කුමන්ත්‍රණය කළ අවදිය ගැන නබි මුහම්මත් සිහිකරව. ඔවුහු කුමන්ත්‍රණය කරති. තවද අල්لهද තමාගේ උපාය මාර්ග සකස් කරමින් කුමන්ත්‍රණය කරයි. තවද අල්له සෙසු සියලු කුමන්ත්‍රණකාරීන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨ කුමන්ත්‍රණකරුවාවෙයි. අපගේ වදන් ඔවුනට පාරායනා කළ විට අපි ශ්‍රවණය කළෙමු. අපි සිතුවානම් අපට මෙවැන්නක් කියන්නට පුළුවන. මෙය පැරන්නන්ගේ කතාන්තරය මිස වෙනකක් නොවේයැයි ඔවුහු කියති. وإذ قالوا اللهم إن كان هذا هو الحق من عندك فأمطر علينا فأمطر علينا حجارة من السماء أو ائتنا بعذاب أليم وما كان الله ليعذبهم وأنت فيهم وما كان الله معذبهم وهم يستغفرون وما لهم ألا يعذبهم الله وهم يصدون وهم يصدون عن المسجد الحرام وما كانوا أولياءه إن أولياؤه إلا المتقون ولكن أكثرهم لا يعلمون أو الله مي أبغي سنداني ستينام අප මත අහසින් ගල්වැසි පතිත කරනු මැනවේ. නැතිනම් අපට වෙනත් වේදනීය දඩුවමක් පමුණුවනු මැනවී ඔවුන් කී බව සිහයට නගව. නුඹ ඔවුන් අතර සිටින විට අල්له ඔවුනට දඩුවම් නොකරන්නේය. තවද ඔවුන් ශමාව ඇද සිටියදී අල්له ඔවුනට දඩුවම් නොකරන්නේය. මෙම තත්ත්වය මත අල්له ඔවුනට දඩුවම් නොදී සිටීමට කුමන හේතු තිබේද. සැබවින්ම එහි නියම භාරකරුවන් අල්لهට බිය බැතියන් මිස අන් කවරෙකු නොවේ නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මෙය නොදනිති. وما كان صلاتهم عند البيت إلا مكاء وتصديا فذوقوا العذاب بما كنتم تكفرون إن إِنَّ الَّذِينَ كَفَرُوا يُنفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَن سَبِيلِ اللَّهِ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ والذين كفروا إلى جهنم يحشرون ليميز الله الخبيث من الطيب ويجعل الخبيث بعضه على بعض فيركمه فيركمه جميعا فيجعله في جهنم أولئك هم الخاسرون අල්ලාහ්ට නමදින දේවස්ථානය වන මෙම ගෘහයේ ඔවුන්ගේ නැමදුම් සීරු හඬලෑමයි අත්පොලසන් දීමයි වෙනකක් නැත එබැවින් නුබලා ප්‍රතික්ෂේප කළහෙයින් දැන් දඩුවම නුබලා අනුභව කරව. නියත වශයෙන්ම සත්‍යය ප්‍රතික්ෂේප කළාය අල්ලාගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමට ඔවුන්ගේ ධනය වියදම් කරති. ඉදිරියේදීත් ඔවුහු එය වැඩි වැඩියෙන් වියදම් කරති. පසුව එය ඔවුනට ශෝකයක් වනු ඇත. තවද ඔවුහු පරාජය කරනු ලබන්නෝය. මෙවැනි ප්‍රතික්ෂේපකරුවෝ නිරය වෙත එක් රැස් කරනු ලබති. මන්දයත් අල්ලා පවිත්‍ර අයගෙන් අපවිත්‍ර අය වෙන් කරනු පිණිසත් අපවිත්‍ර අයගෙන් ඇතමෙකු මත ඇතමෙකු තබා ඔවුන් සියල්ල ගොඩගසා එය නිරයේ දමනු පිණිසත්ය සැබවින්ම පරාජිත වූවෝ ඔවුහුමය قل للذين كفروا إن ينتهوا يغفر لهم ما قد سلف وإن يعودوا فقد مضت سنة الأولين وقاتلوهم حتى لا تكون فتنة ويكون الدين كله لله فإن انتهوا فإن الله بما يعملون بصير وإن تولوا فاعلموا أن الله مولاكم نعم المولى ونعم النصير ඔවුන් පව්කරන මාර්ගවලින් වැලකී සිටියානම් ඔවුන්ගේ යටගියාවට ඔවුනට සමා කරනු ලැබේ. ඔවුන් නැවත පව්කරන මාර්ගවෙතට පැමිණියානම් සැබවින්ම පැරැන්නන්ට අල්ලාගේ තීරණය සිදුවිය. මේ බව සියලු දෙනා දනිතියැයි නබි මුහම්මද ප්‍රතික්ෂේප කරන්නන්ට පවසව. විශ්වාසවන්තේනි ෆිතනා එනම් විපාකයන් සහමුලින්ම අහෝසි වී දීන් එනම් ජීවන රටා සියල්ල අල්ලාහටම වනතුරු ඔවුන් එනම් කාෆිරවරුන් සමග සටන් වදිව්. ඔවුන් විපාකයන් කිරීමෙන් වැලකී සිටියේ නම් සැබවින්ම ඔවුන් කරනදේ අල්ලා සුපරීක්ෂාකාරීව බලාගෙන සිටි. ඔවුන් එයට ප්‍රතිචාර නොදක්වනවා නම් සැබවින්ම අල්له නුඹලාගේ ආරක්ෂකයා බව දැනගනිව්. ඔහු ඉතා හොඳ ආරක්ෂකයාය. තවද ඉතා හොඳ උපකාරකයාය. واعلموا أنما غنمتم من شيء فأن لله خمسه فأن لله خمسه وللرسول ولذي القربى واليتامى والمساكين والمساكين وابن السبيل إن كنتم آمنتم بالله إن كنتم آمنتم بالله وما أنزلنا على عبدنا يوم الفرقان يوم الفرقان يوم التقى الجمعان والله على كل شيء قدير නුබලා අල්ලා කෙරෙහිද සත්‍යයා සත්‍ය අතර තීරණය කරන දිනේ සේනා දෙක හමු වූ දිනේ අපගේ ගැත්තාට අප පහල කළ දෑ කෙරෙහිද විශ්වාස කරන්නේ නම් යුද්ධයේදී නුඹලා සතුරන්ගෙන් දිනාගත් සියලු දෑවලින් පහෙන් කොටසක් අල්ලාහටද රසූල්වරයාටද නෑදෑයින්ටද අනාතයින්ටද දුගීන්ටද මගීන්ටද අයත් වන බව දැනගනිව්. අල්له සියලු දේ කෙරෙහි බල සම්පන්නේය. إذ أنتم بالعدوة الدنيا وهم بالعدوة القصوى والركب أسفل منكم ولو تواعدتم لاختلفتم في الميعاد ولكن ليقضي الله أمرًا ولكن ليقضي الله أمرا كان مفعولا ليهلك من هلك عن بينة ليهلك من هلك عن بينة ويحيى من حي عن بينة وإن الله لسميع عليم إذ يريكهم الله في منامك قليلا ولو أراكهم كثيرا لفشلتم ولتنازعتم في الأمر ولكن الله سلم إنه عليم بذات الصدور وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ නුබලා බදරනිම්නෙහි කිට්ටු පැත්තෙහිද ඔවුන් වඩා දුර පැත්තෙහිද කඳවුරු බැඳගෙන සිටි අතර තවලමද නුබලා පහලින් වෙරලදිගේ සිටි අවස්ථාව සිහිපත් කරව. ඔවුන් සමග සටන් කිරීමේදී පූර්ව සාකච්ඡාවකින් නුබලා තීරණයක් ගෙන තිබුණා නම් තීරණය පසුබසින්නට ඉඩ තිබුණි. නමුත් සටනක් පැවතුනි. අල්لهට තමා නියම කර තිබූ දෙය ඉටුකරගත හැකි පරිදි විනාශ වීමට අදාළ කෙනෙකු පැහැදිලි සංඥාවකින් යුතුව විනාශ විය යුතුය. තවද ජීවත් විය යුතු කෙනෙකු පැහැදිලි සංඥාවකින් යුතුව ජීවත් විය යුතුය. සැබවින්ම අල්ලා සර්ව ශ්‍රාවකය සර්වඥානීය. නබි මුහම්මද් අල්ලා නුඹගේ සිහිනයෙහිදී ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට සුළු කොට පෙන් වූ වග සිහිපත් කරව. ඔහු ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට විශාල කොට පෙන්වා තිබුණා නම් නුඹලා ඒ කාන්තයෙන්ම අධෛරයට පත්වනු ඇත. තවද සටන ගැන නුඹලා මතබේද ඇතිකරගන්නට ඉඩ තිබුණි. නමුත් අල්له නුඹලා එයින් ගලවාගත්තේය. සැබවින්ම අල්له සිත්වල සැඟවී තිබෙන දේ පවා හොඳින් දනි. සිදුවීමට තිබූදය හෙළිකරවීම සඳහා අල්له සටනෙහි නුබලා ඔවුන් හමූ අවස්ථාවේදී නුබලාගේ ඇස් හමුවේ ඔවුන්ගේ සංඛ්‍යාව සුළු කරමින්ද ඔවුන්ගේ ඇස් හමුවේ නුඹලාගේ සංඛ්‍යාව සුළු කරමින්ද පෙනෙන්නට සැලැස් වූ බවද සිහිකරව. අවසාන වශයෙන් සියලුදේ නැවත පැමිණෙන්නේ අල්له වෙතමය. يا أيها الذين آمنوا إذا لقيتم فئة فاثبتوا واذكروا الله كثيراً واذكروا الله كثيرا لعلكم تفلحون وأطيعوا الله ورسوله ولا تنازعوا فتفشلوا وتذهب ريحكم واصبروا إن الله مع الصابرين විශ්වාසවන්තේනි සටනකදී සතුරු කණ්ඩායමකට නුඹලා මුහුණ දෙතොත් එවිට නොසැලී සිටිව්. තවද අල්ලා ගැන බෙහෙවින් සිහිපත් කරව. නුඹලා ජයග්‍රාහකයන් වියහැක. අල්ලාට සහ ඔහුගේ රසූල්වරයාට කීකරුවව්. එකි නෙකා අතර ආරවුල් ඇතිකර නොගනිියෝ. එසේ වූවානම් නුබලාගේ ධෛරය හීනවී නුබලා සතුරන් හමුවේ තුබලවන්නෝය. නොසැලෙන ගතිය ඉවසීම තහවුරු කරගනිියෝ. සැබවින්ම අල්له නොසැලෙන්නන් සමග සිටී. ولا تكونوا كالذين خرجوا من ديارهم بطرا ورئاء الناس بطرا ورئاء الناس ويصدون عن سبيل الله والله بما يعملون محيط وإذ زين لهم الشيطان أعمالهم وقال لا غالب لكم اليوم من الناس وإني جار لكم ۖ فلما تراءت الفئتان نكص على عقبيه وقال إني وقال إني بريء منكم إني أرى ما لا ترون إني أرى ما لا ترون إني أخاف الله والله شديد العقاب අහංකාර ලෙසද ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිසද අල්ලාගේ මාර්ගයෙන් ජනයා වලක්වමින්ද සිය නිවෙස්වලින් පිටත් වූවන් මෙන් නොබලා නොවව්. ඔවුන් කරන සෑම දෙයක්ම අල්ලා හාත්පසින්ම දනී. ශෛතාන් ඔවුන්ගේ අසාධාරණ ක්‍රියාවන් සාධාරණ බවට පෙන්නන්නට සලස්වා මම නුබලා සමග සිටින්නෙමි. අද මිනිසුන්ගෙන් කිසිවෙකුටත් නුබලා අභිබවා ජයග්‍රහණය කළ නොහැකිය යැයි ශේතාන් කියූ අවස්ථාව සිතා බලව්. නමුත් සේනා දෙක එකින් එකාට මුණ ගැසුණු විට මම නුබලාගෙන් නිදහස් වෙමි. නුබලාට දැකිය නොහැකි දේවල් මම දකිමි. සැබවින්ම මම අල්ලාට බියවිමි. අල්له දඩුවම් පමුණුවීමේදී ඉතා දැඩියයි පවසමින් ඔහු ආපසු හැරී දුවන්නට විය මේ බවද සිහයට නගව්. إذ يقول المنافقون والذين في قلوبهم مرض غر هؤلاء ومن يتوكل على الله فإن الله عزيز حكيم ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد ඔවුන්ගේ දහම් මාර්ගය ඔවුන් රවටා ඇතැයි මුනාෆික්වරුන් වන කුහකයින්ද තමන්ගේ හදවත් රෝගීව සිටි අයද කී බවසිහයට නගව්. නමුත් සත්‍යය නම් අල්ලා කෙරෙහි තවක්කුල් එනම් සියලු කටයුතු භාර කරන කෙනෙකුට ඇත්තෙන්ම අල්له සර්ව බලධාරි හා සර්වඥානීය යන්න පිණියනු ඇත. ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආත්ම දැන් පිලිසීමේ පීඩාවේ රසවිඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දෙමින් මලක්වරුන් පැහැරගෙන යන විට එය කුමන ආකාරවේද යන්න නුඹට දැකිය හැකි වූවා නම්. නුබලාගේ අත් කල් ඇතිව සූදානම් කර තිබූ දේ සඳහා වන්දියමයයි. සැබවින්ම අල්له ඔහුගේ ගැත්තන්ට අසාධාරණය නොකරයි යනුවෙන් මලක්වරු කියති. كدأب آل فرعون والذين من قبلهم كفروا بآيات الله فأخذهم الله بذنوبهم إن الله قوي شديد العقاب ذلك بأن الله لم يك مغيرا نعمة أنعمها على قوم حتى يغيروا ما بأنفسهم حتى يغيروا ما بأنفسهم وأن الله سميع عليم ෆිරඅවුන්ගේ ජනතාවට සහ ඔවුන්ට පෙර සිටි ජනතාවට වූ පරිදිම ඔවුනට මෙසේ සිදුවිය. ඔවුහු අල්ලාහගේ වදන් ප්‍රතික්ෂේප කළහ. එම නිසා ඔවුන්ගේ පාපයන් හේතු කොටගෙන අල්ලා ඔවුන් ග්‍රහණය කළේය. සැබවින්ම අල්له ශක්ති සම්පන්නය දඩුවම් දීමේදී ඉතා දැඩිය මෙය අල්لهගේ න්‍යායානුව සිදුවන්නකි. අල්له කිසියම් ජනකොටසකට පිරිනැමූ අනුග්‍රහය ඔවුන් විසින්ම වෙනස් කරගන්නාතුරු වෙනස් නොකරන්නේය. සැවවින්ම අල්له සර්වශ්‍රාවකය සර්වඥානීය. كداب آل فرعون والذين من قبلهم كذبوا بآيات ربهم فأهلكناهم بذنوبهم وأغرقنا آل فرعون وكل كانوا ظالمين إن شر الدواب عند الله الذين كفروا فهم لا يؤمنون الذين عاهدت منهم ثم ينقضون عهدهم ثم ينقضون عهدهم في كل مرة وهم لا يتقون فإن إِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ وَإِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِيَانَةً فَانْبِذْ إِلَيْهِمْ ۖ فانبذ إليهم على سواء إن الله لا يحب الخائنين ෆිර්අවුන්ගේ ජනතාවට සහ ඔවුන්ට පෙර සිටි ජනතාවට වූ පරිදිම ඔවුන්ට මෙය සිදුවිය. ඔවුහු තම පරමාධිපතිගේ ආයාත් එනම් වදන් බොරුයැයි කීහ. එම නිසා ඔවුන්ගේ පාපයන් හේතු කොටගෙන අපි ඔවුන් විනාශ කළෙමු. තවද ෆිරාවුන්ගේ ජනතාව මුහුදුබත් කළෙමු. ඔවුහු සියල්ලෝම අපරාධකරුවන්ව සිටියෝය. අල්له හමුවේ තුච්චතම ප්‍රාණීහුනම් සත්‍යය ප්‍රතික්ෂේප කලාය වෙති. ඔවුහු විශ්වාස නොකරති. ඉතා තුච්චතම අයවන ඔවුහු නොබ සමඟ ගිවිසුම් ඇතිකරගෙන පසුව සෑබවිටම තම ගිවිසුම කඩ කරන්න ඕය. තවද තමන්ගේ යුතුකම ගැන ඔවුහු අල්لهට බියනුවන්නෝය. සටනෙහිදී නුඹ ඔවුන් හමු වූවානම් ඔවුන්ගේ අනුගාමිකයින්ද විසිරයනසේ ඔවුනට බිහිසුණු ආදර්ශයක් දෙව්. එයින් ඔවුන් පාඩමක් ඉගෙනගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කිසියම් ජනකොටසකින් සම්මුතිය කඩකිරීම ගැන නුඹ බියවන්නේ නම් ඔවුන්ගේ සම්මුතිය එලිපිටම විසිකර දමව. සැබවින්ම අල්له සම්මුතිය කඩ කරන්නන් ප්‍රිය නොකරන්නේය. ولا يحسبن الذين كفروا سبقوا إنهم لا يعجزون وأعدوا لهم ما استطعتم من قوة ومن رباط الخيل ومن رباط الخيل ترهبون به عدو الله وعدوكم ترهبون به عدو الله وعدوكم وآخرين من دونهم لا تعلمونهم الله يعلمهم ۖ وما تنفقوا من شيء في سبيل الله يوفى إليكم وأنتم لا تظلمون وإن جنحوا للسلم فاجنح لها وتوكل على الله إنه هو السميع العليم ප්‍රතික්ෂේප කළාය තමන් දිනුවායැයි නොසිතිය යුතුයි. සැබවින්ම ඔවුනට අප පැරදිවිය නොහැකිය. තවද ඔවුන් හා සටන්වැදීමට නුබලාට හැකි පමණින් අධික ශක්තියත් සූදානමින් සිටින අශ්වසේනාවත් රැස්කරතවව්. මෙමගින් අල්ලාගේ සතුරාද නුබලාගේ සතුරාද මොවුන් හැර නුබලා නොදන්නා වෙනත් සතුරන්ද නුබලා විසින් බියගැන්විය යුතුයි. අල්له ඔවුන් ගැන ඉතා හොඳින් දන්නේය. අල්لهගේ මාර්ගයෙහි නුබලා කරන සෑම වියදමකටම අල්له නුබලාට ආපසු සම්පූර්ණයෙන්ම ගෙවයි. එසේම කිසිම ලෙසකින් නුබලාට අසාධාරණයක් සිදු නොකරනු ලැබේ. නබි මුහම්මද ඔවුන් එනම් සතුරන් සාමයට කැමතිනම් එවිට නුබද ඊට කැමතිවව්. තවද අල්له කෙරෙහි සියල්ල භාරකර විශ්වාසය තබව. الله අල්ලා සර්ව ශ්‍රාවකය සර්වඥානීය وَإِن يُرِيدُوا أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۖ لو أنفقت ما في الأرض جميعا ما ألفت بين قلوبهم ما ألفت بين قلوبهم ولكن الله ألف بينهم إنه عزيز حكيم يا أيها النبي حسبك الله ومن اتبعك من المؤمنين තවද ඔවුන් නුඹ රැවටීමට අදහස් කරනවා නම් සැබවින්ම නුඹට අල්له ප්‍රමාණවච්චය ඔහුගේ පිහිටෙන්ද විශ්වාසවන්තයින්ගේ මාර්ගයෙන්ද නුබ ශක්තිමත් කළේ ඔහුය විශ්වාසවන්තයින් අතර හද බැඳුණු එක්සත් බවක් ඇති කළේ ඔහුය. මහපොළවේ සියලු වස්තුව නුබ වියදම් කළත් විශ්වාසවන්තයින්ගේ හදවත් එක්සත් කිරීමට නුබට නොපුළුවන. නමුත් ඔවුන් අතර එක්සත් කරනුයේ අල්ලාය. නියත වශයෙන්ම ඔහු සර්වබලධාරීය සර්වඥානීය. يا أيها النبي حرض المؤمنين على القتال إن يكن منكم عشرون صابرون يغلبوا مئتين وإن يكن منكم مئة يغلبوا ألفاً يغلبوا ألفا من الذين كفروا بأنهم قوم لا يفقهون الآن خفف الله عنكم وعلم أن فيكم ضعفا فإن يكن منكم مئة صابرة يغلبوا مئتين وإن يكن منكم ألف يغلبوا ألفين بإذن الله والله مع الصابرين نبي محمد නුබටත් නුබ අනුගමනය කරන විශ්වාසවන්තයින්ටත් අල්له ප්‍රමාණවච්ච නබි මුහම්මද විශ්වාසවන්තයෙන්ව සටනට පොළඹවව්. ඉවසිලිවන්ත විසි දෙනෙකු නුබලාතර සිටිනවා නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් දෙසිය දෙනෙකු අභිභවා යනු ඇත. තවද එවැන්නන් සිය දෙනෙකු නුබලාතර සිටිනවා නම් ප්‍රතික්ෂේප කරන්නන් දහසක් අභිභවා ඔවුන් යනු ඇත. මන්ද ප්‍රතික්ෂේප කරන්නන් අවබෝධය නොමැති ජනයා බැවිනි. දැන් අල්له නුබලාගෙන් බර සැහැල්ලු කර ඇත. නුඹලා වෙත තවමත් දුර්වලකම් පවතින බව ඔහු දන්නේය. එම නිසා නොසැලෙන සිය දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් 200 දෙනෙකු අභිබවා යනු ඇත. තවද නුඹලා අතර එවැනි දහසක් සිටිත්නම් ඔවුන් අල්ලාහගේ අවසරය පිට ප්‍රතික්ෂේප කරන්නන් 2000ක් අභිබවා යනු ඇත. අල්ලාහ නොසැලෙන්නන් සමගය ما كان لنبي أن يكون له أسرى حتى يثخن في الأرض تريدون عرض الدنيا والله يريد الآخرة والله عزيز حكيم لولا كتاب من الله سبق لمسكم فيما أخذتم عذاب عظيم فكلوا مما غنمتم حلالا طيبا واتقوا الله إن الله غفور رحيم මිහි පිට සතුරන් මර්ධනය කරනතුරු යුද සිරකරුවන් තබා ගැනීම නබිවරයෙකුට නොහොබිනේය. නුඹලා ලෞකික ලාභ අපේක්ෂා කරති. අල්له අපේක්ෂා කරන්නේ නුඹලාගේ පරලොව යහපතය. අල්له සර්ව බලධාරිය සර්වඥානීය. අල්لهගේ පූර්ුව තීන්දුවක් නොතිබුණේ නම් නුබලාගත්දෑ ගැන විපාක වශයෙන් තදබල වේදනාව නුබලා හසු කරගන්නට තිබුණි. එහෙයින් නුබලා යුද්ධයෙන් ලබාගත් හලාල් එනම් අනුමත සහ පිවිතුරු දෑ අනුභව කරව. එසේම අල්ලාට බියබැතිමත් වව්. සැබවින්ම අල්ලා ක්ෂමාශීලීය කරුණාන්විතය. يا أيها النبي قل لمن في أيديكم من الأسرى من الأسراء يعلم الله في قلوبكم خيرا يؤتكم يؤتكم خيرا مما أخذ منكم ويغفر لكم والله غفور رحيم وَإِن يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ නුඹලාගේ හදවත් තුල කිසියම් යහපත් ගුණයක් පවතින බව අල්ලාහට පිණී යනවා නම් නුඹලාගෙන් ලබාගත් දේට වඩා ඊතා වැඩි වූත් ඊතා හොඳ වූත් වස්තුව නුඹලාට පිරිනමා නොබලාගේ පව්වලට ඔහු සමාව දෙනු ඇතැයි නොබලාගේ සිරභාරයේ සිටින යුදසිරකරුවන්ට නබි මුහම්මද කියනු. අල්ලා ක්ෂමාශීලීය කරුණාන්විතය. ඔවුන් නුබට ද්‍රෝහිවීමට අදහස් කළහොත් ඔවුහු මීට පෙරද අල්ලාට ද්‍රෝහීව සිටියහ එහි විපාක වශයෙන් ඔහු ඔවුන් පිළිබඳ ආධිපත්‍යය නුබලාට ලබාදී ඇත. අල්ලා සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. ඉන් إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ أولئك بعضهم أولياء بعض والذين آمنوا ولم يهاجروا ما لكم من ولايتهم من شيء حتى يهاجروا وإن استنصروكم في الدين فعليكم النصر إلا على قوم بينكم وبينهم ميثاق والله بما تعملون بصير والذين كفروا بعضهم أولياء بعض إلا تفعلوه تكن فتنة في الأرض وفساد كبير والذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله والذين آووا ونصروا والذين آووا ونصروا أولئك هم المؤمنون حقا لهم مغفرة ورزق كريم විශ්වාසය තබා හිජරත් එනම් දේශ තරණය කරමින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දිවියෙන් අල්لهගේ මාර්ගයේ ජිහාත් එනම් සටන් කළ අයද හිජරත් කලා වූ ඔවුනට සරණවෙමින් සෙවන ලබාදී උපකාර කළ අයද ඔවුහු එකිනෙකාගේ භාරකරුවෝ වෙති. කෙසේ වුවත් විශ්වාසය තබා හිජරත් නොකළ අයනම් ඔවුන් හිජරත් කරනතෙක් ඔවුන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නුබලාට කිසිදා වගකීමක් නැත. නමුත් නුබලාතරද ඔවුන් අතරද ගිවිසුමක් ඇතිකරගෙන සිටින ජනතාවකට විරුද්ධව හැර. ඔවුන් ධර්මය සම්බන්ධ කරුණුවලදී නුබලාගෙන් උදව් පැතුවහොත් ඔවුනට උදව්කිරීම නුබලාගේ යුතුකමක් වන්නේය. තවද නුබලා කරනදේ ගැන අල්له ඉතා සුපරීක්ෂාකාරීව සිටි. ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුන්ගෙන් එකිනෙකාගේ භාරකරුවෝ වෙති. එබැවින් නුබලා එසේ නොකලා නම් මිස මහ පොළව මත අකටයුතුකම් සහ මහ අවුල් සහගත තත්ත්වයක් පවතිනු ඇත. විශ්වාසය තබා දේශ තරණය කළ අයද ඔවුන්ගේ වස්තුව හා දිවියෙන් අල්ලාගේ මාර්ගයේ ජිහාත් කළ අයද හිජරත් කලා වූ ඔවුනට සරණවෙමින් සෙවන ලබාදී උපකාර කළ අයද ඔවුන්මය සැබෑ විශ්වාසවන්තයින් වන්නේ. ඔවුනට සමාවද උදාර බොජුන්ද තිලිනයන් වශයෙන් ලැබෙනු ඇත. والذين آمنوا من بعد وهاجروا وجاهدوا معكم فأولئك منكم وأولو الأرحام بعضهم أولى ببعض في كتاب الله إن الله بكل شيء عليم ඉන් පසුව විශ්වාසය තබා දේශතරණය කර නුබලා සමග ජිහාත් එනම් සටන් කළ අයද ඔවුහු නුඹලාගෙන් යුත් අයම වෙති. නමුත් අල්لهගේ ධර්මයානුව ලේඥාතීන් එකිනෙකාට වඩාත් කිට්ටු අයවේ. සැබවින්ම අල්له සියලුදෑ මැනවින්දනී.